සංසුන් සිතක සතුට සැහැල්ලුව සිසිලස සැනසille හැම දිනාටම ලැබෙන සුබ සන්දේවක් නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ අපි හැම දිනාම මේ පිරිනමන්නේ භාවනාවට ලැබී භාවනා කරන කරන්නට අපේක්ෂා කරන ඔබ සමතම කල්‍යාණ මිත්‍ර අත්ලක් සතිපතා පැවැත්වීමට සැලසුම් කර තිබෙන භාවනා පුහුණු සැසිමාලාවේ මංගල වැඩසටහනට සහ සම්බන්ධ වන කල්‍යාණ මිත්‍ර සෑම දිනාම නිල්ලඹ භාවනා මධ්‍යස්ථානීය ආදරයෙන් පිළිගන්නවා. මෙතන මේ වැඩසටහනට සම්බන්ධව සිටිනවා කලක් භාවනා කරමින් මේ සිත නිවෙන මගෙහි ගමන් කරන මිත්‍ර පිරිසක් ඒ වගේම මේ ගමනේ යන්නට අදහස් කරගෙන සිටි කල්‍යාණ මිත්‍ර පිරිසකුත් ඒ වගේම තව පිරිසකට අද මේ වැඩසටහනට සජීවීව සම්බන්ධ වෙන්නට හැකියාවක් නැහැ මොකද දැනගන්න ලැබුණු ආකාරයට ඒ අන්තර්ජාලයේ zoom තාක්ෂණයේ දරා ගන්න පුළුවන් සීමාව ඉක්මවා අයදුම්පත් ලැබිලා තියෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි මේ කාරණියත් සිහිය තබා ගන්නට බොහෝ කල්යාණ මිත්‍රයන් මේ වැඩසටහනට එකතු වෙන්නට බලාගෙන සිටි අත්හැරියා ඔබට ඒ අවස්ථාව දෙන්න. තමන්ගේ අවස්ථාව පරිත්‍යාග කළා. ඒ නිසා ඒ හැම කල්යාණ මිත්‍රයෙකු ගැනම කෘතවේදීත්වය හිතේ දරාගෙන අපි මේ වැඩසටහන ආරම්භ කරමු. අපි මේ ගෙවන්නේ බොහොම දුෂ්කර කාලයක් අපි පිළිගන්ට කැමති වුණත් නැතත් ඒ තමයි ඇත්ත විවිධ හේතු නිසා ස්ථිරවුණු කායික මානසික ස්වභාවයක් සමාජීය ස්වභාවයක් නිදහස් අඩු වුණු අහිමි වුණු ඒ වගේම පුරු පුරුදු ජීවන රටාවෙන් බැහැර වෙන්නට සිදු වුණු අනපේක්ෂිත වකවානුවක තමයි අපි කවුරුත් ජීවත් වෙන්නේ ඉතින් ඒ නිසාම විවිධ අපහසුතාවලට සමාජීය අපහසුතා ආර්ථික අපහසුතා සහ කායික මානසික අපහසුතා පොලිමකට අපට මුණ පාන්නට වෙලා තිබෙනවා. ඉතින් ඒ සියලු බාධක සමුවේ අපට කිසියම් පිහිටක් තිබෙනවා නම් කිසියම් සරණක් තිබෙනවා නම් ඒ අදාගත්ත හිත පමණයි කියන තීරණයට පැමිණි ඔබ අප තමා අද මේ එකට මුණ ගැහෙන්නේ භාවනා මධ්‍යස්ථානයේට පැමිණ නේවාසිකව සිටිනින් ක්‍රමානුකූලව මේ හිත හදාගන්න වැඩපිළිවෙලේ යෙදෙන්නට ඇරයුම් කළ පිරිසක් සිටිනවා. හැබැයි මේ හේතු නිසා ඒ අපහසුයි. ඒ වගේම අපි කාලයකට ඉහතදී සතිපතා භාවනා වැඩසටහන් කළා. සමහර විට ඔබ රැකියාවට යන්න කලින් උදේ මේ වැඩසටහනට එකතු වුණා. සමහර වැඩසටහන් තිබුණා සවස් රැකියාව අවසන් වී ආපහු ගෙදරට යන්නට කලින් ඒ වැඩසටහන් වලට ඇවිත් ඒ පැයක පමණ කාලයක් භාවනාවත් එක්ක එකතු වුණා. ඉතින් එයින් ජීවිතයට ලද පාන්නරය ජීවිතයට ලද ශක්තිය පිළිබඳ ලොකු අත්දැකීමක් ඇත්තන්ට තිබෙනවා. ඉතින් මේ හැමදෙනාගේම ආධ්‍යාත්මික ඉලක්ක සපුරා ගන්නට මේ අපි පාතබන්නේ ඒ නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයෙන් පිරිනමන කල්යාණ මිත්‍ර අවකාශයේ මේ එක්තරා විදිහකට භාවනා කුටියක් ජීවත් කමක් නැහැ අපි කොහේ හිටියක් කායිකව මේ කල්යාණ මිත්‍ර හෝරාවේදී අපි හැමෝම ඉන්නේ එකම එක කල්යාණ මිත්‍ර අවකාශයක එය අපිට ලොකු ශක්තියක් වෙනවා මේ මගෙහි යන්නට. කල්‍යාණ මිත්‍රවරුනි භාවනාව බොහොම පැරණි ක්‍රමවේදයක් තාක්ෂණයක් විද්‍යාවක් ආ කලාවක් විවිධ චිත්ත අභ්‍යාස කවදත් ලෝකේ තිබුණා. බුදුදහම ලෝකයට එන්නට පෙරත් එමෙන්ම බුදුදහම පැමිණි අවදියේ ඉන් පසුව විවිධෝ චිත්ත අභ්‍යාස මේ හිත පිළිබඳ කරන ව්‍යායාම ඊටාම ගැඹුරු ව්‍යායාම තිබුණා අදත් තිබෙනවා. දැන් මේ සියලුම චිත්ත ව්‍යායාම චිත්ත අභ්‍යාස අතර බෞද්ධ භාවනාව වෙනම ගමනක් යනවා. නමුත් අර චිත්ත අභ්‍යාස සහ අපේ බෞද්ධ භාවනාව මේ අංශ දෙකම යම් යම් සීමාවන් ඇතුලේ සමාන්තර රේඛාවක ගමන් කරනවා. හරියට ගඟක ඉවුරු දෙකක් වගේ. ඉතින් එම නිසා ඕනෑම චිත්ත ව්‍යායාමයකින් ලැබෙන කායික සැහැල්ලුව, මානසික සැහැල්ලුව හිතේ සතුට කායික නිරෝගී බව මතකයේ වර්ධනය අවධානයේ තීව්‍ර බව යමක් හොඳින් වටහා ගන්නට පුළුවන් හැකියාව ආදී පොදු සාධක භාවනාවෙනුත් ඒ වගේම ඕනෑම චිත්තම් පිහාශයකදී මෙතන කියන්නේ මේක චෙක් කරලා කල්යාණ මිත්‍රවරුනි හැබැයි බෞද්ධ භාවනාව ඊට ඊට හා බොහොම දුර ගමනක් යනවා හැබැයි බෞද්ධ භාවනාව ඇතුලේ අපි කාටත් එදිනදා ජීවිතයේ බොහොම සරලව අත්දකින්නට පිළිවන් ප්‍රතිඵල බොහෝමයක් තිබෙනවා. අර මුලින් කී කායික සැහැල්ලුව, කායික නිරෝගී බව, මානසික සැහැල්ලුව, මානසික නිරෝගී බව ඒ වගේම බුද්ධිමය සංවර්ධනය මතකයේ අවධානයේ වින්දනයේ රස වින්දනයේ තියුණු බව ආවේග පාලනය කරගන්න පුළුවන් කාරණේ මේ ආදී වශයෙන් බොහෝම එදිනදා ජීවිතයට ප්‍රයෝජනවත් වෙන කාටත් අත්දකින්නට පුළුවන් වරප්‍රසාද නැතිනම් ප්‍රතිඵල රාශියක් භවනාමෙන් ලැබෙනවා. ඉතින් ඒ හරහා යන ගමනකටයි බෞද්ධ ආධ්‍යාත්මික මාර්ගය කියන්නේ. මේවා හරහා යන්නේ යන විට මේ හැම දෙයක්ම අඩු වැඩි වශයෙන් කාටත් නෙලා ගන්නට ලැබෙනවා. හැබැයි මේ කිසිවක් නොවේයි අපේ සැබෑ පරමාර්ථය සැබෑ ඉලක්කය. දැන් මේ පසුබිම මත අපේ වැඩසටහනට අවතීර්ණය වුණොත් මේ ලෝකේ චිත්ත අභ්‍යාස නැතිනම් අපි භාවනා කියමු වර්ග තුනක් තිබෙනවා මූලික වශයෙන් පළවෙනි වර්ගයේ තමයි මේ මේ බාහිර ලෝකයේ තිබෙන කිසියම් කාරණයකට අවධානය යොමු කර බාහිර ලෝකයේ තියෙන සද්දයක් වෙන්න පුළුවන් රූපයක් වර්ණයක් හැඩයක් සුවඳක් මේ කිසියම් තෝරාගත් නිශ්චිත අරමුණක් සමග ජීවත් වීම. ඒ කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කර නැවත නැවත නැවත නැවත සිත පුහුණු කරනවා ඒ තෝරාගත් බාහිර අරමුණ සමග පමණ ජීවත් වෙන්න. සිටින්. මේ එක චිත්ත අභ්‍යාසයක්. දෙවෙනි වර්ගයේ තමයි එක සිතිවිල්ලක් තෝරාගෙන දැන් බාහිර ලෝකේ නෙවෙයි හිතේ තිබෙන එක සිතිවිල්ලක් සමහර විට Tamanට රුචි ප්‍රසන්න සිතිවිල්ලක් තෝරාගෙන ඒ සිතිවිල්ල මත සිත පවත්වාගෙන යනවා මේ තමයි දෙවෙනි වර්ගයේ චිත්ත අභ්‍යාසය දැන් භාවනාව මේ දෙකටම වැඩි වෙනස්. බෞද්ධ භාවනා මාර්ගය පටන් ගන්නෙ Tamange. ඇත්තට භාවනා කරන්නේ අපි අපි ගැන. මේ පුංචි සිතවිල්ලක් ගැන නෙවෙයි. බාහිර ලෝකයේ පේන ඇහෙන දැනෙන විඳින අරමුණක් ගැනත් නෙවෙයි. සමස්ත පුද්ගලයාම තමා බෞද්ධ භාවනාවේ භාවනා ආරම්භ. ඔබ තමා ඔබේ කමටහන. ඔබ භාවනා කරන්නේ ඔබ ගැන. මා භාවනා කරන්නේ මා ගැන. මගේ පුංචි සිතිවිල්ලක්, පුංචි අංශුවක්, පුංචි කොටසක් ගැන නොවේ සමස්ත පුද්ගලයා ගැන. මේ තමන් පිළිබඳ අවදිමත් බවක්, තමන් පිළිබඳ දැනුවත් බවක්, තමන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමයි භාවනාවේ මූලිකම අරමුණ. මම කවුද කියන දාර්ශනික ප්‍රශ්නෙට දාර්ශනික පිළිතුරු සෙවීම නොවේ. හැබැයි මේ මෙතන මොකද්ද වෙන්නේ? මම මෙහෙම ඉන්නේ ඇයි? මට මෙහෙම වෙන්නේ ඇයි? මට අරහෙම නොවෙන්නේ ඇයි? දැන් මේ විදිහට අපි අපි ගැනම සොයමින් අප ගැනම හදාරමින් අපවම ගවේෂණය කරමින් අප තුල සැඟව තිබෙන ඒ ආධ්‍යාත්මික රහස් අනාවරණය කරගන්න. මේ විශ්වයේ රහසක් තිබෙනවා නම් গুপ্ত වූ යමක් තිබෙනවා නම් ඒ නොදන්නා කම නිසා නම් අපි අපහසුතාවලටපත් වෙන්නේ සිතින් විඳවන්නේ සිතින් දැවෙන්නේ සිතින් ශෝක කරන්නේ සිතින් කලබලයටපත් වෙන්නේ බියටපත් වෙන්නේ කිපෙන්නේ කල්යාණ මිත්‍රවරුනි ඒ গুপ্ত වූ රහස තිබෙන්නේ මේ විශ්වයේ ඈත කොහෙවත් නොවේ ඈත තරුවක මහ මුහුදේ ගැඹුරු පතුලක එහෙම නැතිනම් හිමාලි කන්ද උඩ ඒ කොහෙවත් නොවේයි. ඒ තියෙන්නේ අපි තුලයි. ඉතින් ඒ නිසා මේ අපිට අපිව තේරුම් ගන්නට අපිට අපේ හිත තේරුම් ගන්නට අපිට අපේ හැසිරීම තේරුම් ගන්නට භාවනාව කැඩපතක් වෙනවා. භාවනාව කියන දර්පණයෙන් කැඩපතින් අපි අපි දිහා බලන. අන්නේ බලන්න ලබන පුහුණුවකටයි භාවනාව කියන්නේ. මෙතනදී භාවනාව විශාල පරාසයක විහිදෙන විශේෂයක් ඒ අපි කවුරුත් දන්නවා අපි ඒ විශේෂ භාවනාව මහා සාගරයේ වගේ නම් අපි වෙරළේ ඉඳගෙන ඒ සාගරය ස්පර්ශ කරනවා. ඒ වෙරළේ ඉඳගෙනත් අපි ස්පර්ශ කරන්නේ මහා සාගරේම තමා. අඩුවක් නැහැ. හැබැයි පියවරින් පියවර කෙනෙකුට ගැඹුරට යන්න පුළුවන්. රළ බින්දෙනවා, රළ නැගෙනවා, රළ හැප්පෙනවා, රළ පෙරලෙනවා. වෙරළෙදී. නමුත් ගැඹුරු සාගරය නිශ්චලයි. ඒ නිසයි මේ වැඩසටහනට නිවෙන සිත කියා නම් කර තිබෙන්නේ. සිත ඍතුවම අපිට දර්ශනීය වෙන දෙයක් නොවේයි. පේන්න තියෙන දෙයක්වත් නොවේයි. කෙලින්ම මේ S2ට හිත පේන්නේ නැහැ. ඇස් දෙකට නොපෙනෙන බොහෝ දේ තියෙනවා. පේන්නේ බොහොම ටිකයි. ඒ නොපෙනෙන දේවල් අතර අපේම හිතත් එක ප්‍රධාන දෙයක්. අපි කවුරුවත් අපේම දෙනසින් අපේම හිත දැකලා නැහැ. ඇස් දෙකෙන් බලන්ට බැරි බොහෝ දේවල් පෙන්නන උපක්‍රම සහ උපකරණ තිබෙනවා. ඇස් දෙකට පේන්නේ නැති තරම් කුඩා ජීවීන් අංශු විශාල කරලා අපේ ඇහැට පේන ප්‍රමාණයට විශාල කරලා පෙන්නන අන්වීක්ෂ තිබෙනවා. ඒ වගේම ඇහැට පේන්නේ නැති තරම් ඈතක තිබෙන දේවල් ලං කරලා පෙන්නන දුරේක්ෂක් තිබෙන. නමුත් තවම කිසිම අන්වීක්ෂයක්වත් දුරේක්ෂයක්වත් සමත් වී නැහැ. කෙනෙකුට තමන්ගේ හිත තමන්ගේම ඇස් එකට පෙන්වන්න. ඉතින් මේ තමා ගැටලුව මේ තමා අභියෝගය. අපි හැම දෙයක්ම දකිනවා අපේ හිත නොදැක. ඉතින් හිත නොදැක මොනවා දැක්කත් ගැටලු. ප්‍රශ්න. එනිසා මුලින්ම අවශ්‍යයි හිත දකින්නට. හිත මනස දකින්නට අවශ්‍යයි. කොහොමද හිත දකින්නේ? අපිට අපේ ඇස් දෙක උදව් කරන්නේත් නැතිනම් තාක්ෂණය උදව් කරන්නේත් නැතිනම් අපි අසරණයි නේද? කාටද පුළුවන් අපි ළඟට ඇවිල්ලා මෙන්න ඔබේ හිත කියා යමක් පෙන්වලා දෙන්න. කවුරුවත් දෙන්නේ නැහැ. කාටවත් බෑ. හැබැයි අපි අසරණක් නැහැ, අනාථක් නැහැ. මක්නිසාද මේ ඇහැට නොපෙනෙන හිත දකින්නට බොහෝම ලස්සන ඒ වගේම කාර්යක්ෂම උපකරණයක් අපි තුලම තිබෙන බව දහම අපිට කියනවා. ඒ හැකියාව අපි තුලම තියෙනවා. ඒ හැකියාව මතු කරගත්තොත් වර්තමාන හිත දකින්න පුළුවන්. මේ වෙලාවේ හිතෙන්නේ මොනවද? මේ වෙලාවේ හිත කුමක්ද කරන්නේ? මේ වෙලාවේ හිතේ தත්ත්වය මොකද්ද? හිත කොයි විදිහේ ස්වභාවයෙන් යුක්තද කියලා. හිත දැක්කොත් පමණයි හිත හදාගන්න පුළුවන්නේ වඩා ගන්න පුළුවන් නිවා ගන්න පුළුවන් හිත නොදැක මේ මාර්ගේ යන්නට බෑ. දැන් මේ හැකියාව හිත දකින්න හැකියාව මතු කරගන්නට අපිට තව උපකාර අවශ්‍යයි. එකපාර්තම කීවට මට මගේ හිත බලන්න ඕනේ. එහෙම කිව්වට හිත පේන්නේ නැහැ. ඉතින් මෙතන වක්‍රව අපි අපේ හිත දකින්නට ආධාරකයක් පාවිච්චි කරනවා. ඒ ආධාරකය තමා හුස්ම. හුස්ම. හුස්ම කොහොමද අපිට අපේ හිත බලන්න උදව් කරන්නේ? මේ පිළිබඳ දීර්ඝ විස්තර අපි ඉදිරි වැඩසටහන් වලදී පියවරෙන් පියවරට කතා කරමු හුස්ම කියන්නේ එක්තරා විදිහකට හිත අවුල් කරපු දෙයක් මේ හුස්ම අවුල් වෙලා තිබෙනවා හිත නිසා. හුස්මට නිදහසේ එන්න යන්න බැරි වෙලා තියෙනවා හිතේ තියෙන ආකූල ව්‍යාකූල බව නිසා හැම දෙයකම අනින හිත අපි දන්නේ නැතුව අපේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට මැදිහත් වෙලා තිබෙනවා. ඒ නිසා හුස්ම ස්වභාවික නැහැ. අපි හිතුවට හුස්ම ස්වභාවිකයි කියා හිත විසින් අස්වාභාවික කරනු ලැබූ ආස්වාස ප්‍රස්වාසයි ඇතුල් වෙන්නේ අපි තුලට අපෙන් පිටව යන්නේ. ඒ අස්වාභාවික හුස්ම නිසා අපිට අත් විඳින්නට වෙන අනිතු විපාක තිබෙනවා. ඒවත් අපි අත්දකිනවා. දැන් උදාහරණයක් විදිහට මේ අර මැදිහත් වීමට උදාහරණයක් විදිහට බලන්න මේ අපේ හැඟීම් මොන තරම් දුරට අපේ හුස්ම වෙනස් කරනවද? හැඟීම් බියටපත් වුනහම බලන්න හුස්ම ස්වභාවිකයි කියා හිතනවද? සැහැල්ලුයි කියා දැනෙනවද? ආයාසයෙන් තොරවයි ඇතුල් වෙන්නේ පිට වෙන්නේ කියා හිතුවට එහෙම සිදු වෙනවද? බියටපත් වුනහම කලබලයටපත් වුනහම චකිතයටපත් වුනහම කෝප වුනහම ඒ වගේම ආශාවෙන් හිත ඡණ්ඩ වුනහම මේ හැම වෙලාවෙම හුස්ම કૃතිමයි ඉතින් කොයි වෙලාවෙද හුස්ම ස්වභාවික කියලා ඇහුවොත් හරි අමාරුයි උත්තර දෙන්න. තමයි නිදාගෙන ඉන්නකොටවත් හුස්ම ස්වභාවිකද? දැන් මෙතනදී මේ සිත විසින් අස්වාභාවික කරනු ලැබූ හුස්ම ම උදව් කරගන්නවා හිත දකින්න. මේ තමයි ලක්ෂණම කාරණය මේ භාවනාවේ. ද හුස්ම අස්වාභාවිකයි. හුස්ම වෙහෙස කරයි. හුස්ම වල ස්වභාවික රිද්මයක් නැහැ. හේතුව හිතේ කලබලේ. හිත නිවිලා නැහැ. හිත සංසුන් නෑ. හිත නිශ්චල නෑ. හිත දුවනවා. ඒ තමයි ඇත්ත. දැන් මේ හිත නිශ්චල කරලා නිශ්චල හිත හුස්ම නිශ්චල කරනවා ස්වභාවික කරනවා ඊට පස්සේ ස්වභාවික හුස්ම දිහා බලාගෙන ඉන්නවා නෑ එහෙම පටන් ගන්නට බෑ භවනාව. ඒ කවදාවත් සිදු වෙන දෙයක් නොවේ. ඒ වෙනුවට මේ වර්තමාන ස්වභාවයම වර්තමාන ගැටලුවම උදව් කරනවා ගැටලුවේ මුල හොයාගෙන යන්න. එතනදී අපි අහුම්කම් දෙනවා හුස්මට. හුස්මට ඇහුම්කන් දෙන විට අපිට ඇහෙනවා අපේ හිත. අර පේන්නේ නැති හිත අපිට ඇහෙන්න පටන් ඒ හිතේ තියෙන ඒ වෙලාවේ හිතේ තියෙන ආවේගේ හඳ අන්න හුස්මෙන් අපිට ඇහෙනවා. ඔබ අහලා තියෙනවද ආවේගයේ හඬ මොනම ආවේගයක හෝ හඬ ඒ අහන්ට වටිනවා. ආවේගශීලී වුණාම කෑ ගහන එක නෙවෙයි, ഘോഷා කරන එක නෙවෙයි, ഘോഷා විහඬ නෙවෙයි. ආවේගයක තියෙන අභ්‍යන්තර අඬ. අන්න හුස්මට අවධානයෙන් ඉන්නකොට ඒ ඒ මොහොතේ ඒ මොහොතේ හිතේ තියෙන ආවේගයේ හඬ අපිට ඇහෙනවා. ඒ හඬ තුලින් අපි හඳුනා ගන්නවා මේ වෙලාවේ හිත කොහොමද කියලා. හුස්මෙන් තමයි අපි අහන්නේ මගේ හිත කොහොමද මේ වර්තමාන ආස්වාසයෙන් අපි අහනවා මේ වෙලාවේ මගේ හිත කොහොමද මට කියන්න මට මගේ හිත පේන්නේ හැබැයි ඔබ දන්නවා. මොකද ඔබව වෙනස් කරලා ඔබව ඇදගස්සලා තියෙනවා මගේ හිත විසින්. ඉතින් ඒ නිසා මට කියන්න මේ වෙලාවේ මගේ හිත කොහොමද? අපි ප්‍රස්වාසයෙන්ුත් අහනවා මේ හුස්ම පිට වෙන වෙලාවේ මගේ හිත කොහමද? අපි අවධානය යොමු කරනවා හුස්මේ හඬට. හුස්මේ හඬට. ତර මුලින්ම මොනවත් ඇහෙන්නේ නැති වෙයි. හැබැයි හොඳට අවධානයෙන් සිටින විට මේ ආස්වාසේ හඬ මේ ප්‍රස්වාසයේ හඬ කියන එකක් පිට ඇහෙන්න දැනෙන්න පටන් ගන්නවා ඊළඟට එය ආස්වාසේ හඬක් නෙවෙයි ආස්වාසේ ස්වභාවික හඬක් නොවේයි ප්‍රස්වාසේ ස්වභාවික හඬක් නොවේයි මේ කෑ ගහන්නේ හිත හිතේ කෑ ගැහිල්ල තමා දෝංකාර දීලා ඇහෙන්නේ උස්මහනක උස්මේ වැදිලා පිළිරැව් දෙන්න ඉතින් අපිට මුලින් මොනවත් ඇහෙන්නේ හැබැයි අවධානයෙන් අවධානය සියුම් කරගෙන භාවනාවේ සිටින විට මේ ආස්වාස ප්‍රස්වාස දෙකේ හඬවල් ඇහෙන්න පටන් ගන්නවා. හැබැයි අපි තීරණයකට එන්නේ මේ තමා ආස්වාසයේ හඬ මේ ප්‍රස්වාසයේ හඬ ස්වභාවික හඬ කියා මක් නිසාද අපිට වැටහෙන්න පටන් ගන්නවා මේ හිතේ ഘോഷාව තමයි එන්නේ හුස්මේ. ඒ අභ්‍යාසයේ තමයි අපි අද මේ භාවනාවේදී පුහුණු වෙන්න යන්නේ. ඒ අභ්‍යාසය අපි එන්නට පුංචි කතන්දරයක් උදව් කරගමු. මේ දකුණු ඉන්දියාවේ සිටිය ප්‍රාන්ත රජෙකුට මෙතුමා දාර්ශනිකේ චින්තකේ විවෘත මනසක් තිබුණු කෙනෙක් එතුමාට අවශ්‍ය වුණා මේ රාජ්‍ය සභාවට විවිධ දාර්ශනිකයන් චින්තකයන් ආධ්‍යාත්මික පුද්ගලයන් ගෙන්වා ගන්න වඩම්මා ගන්නට මේ රාජ්‍ය සභාව ආධ්‍යාත්මිකත්වයෙන් කොහොසත් කරන්නේ. ඉන් දවසක් මෙතුමා ඇරයුම් කළා බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට වඩින්න මගේ රාජ්‍ය සභාවට වැඩම කරලා ඔබ වහන්සේ දන්න ඔබ වහන්සේට පුරුපුරුදු ඒ බෞද්ධ සත්‍යයනාවක් කරන්න. බෞද්ධ සත්‍යයනාවකින් මේ රාජ සභාව කම්පණයටපත් කරන්න ප්‍රකම්පණයටපත් කරන්න මේ මුළු රාජ සභාවම ඒ ආධ්‍යාත්මික හඬේ රිද්මයට වැයෙන සුසර වෙන සුසර වුණු සංගීත භාණ්ඩයක් බවට පත් කරන්නේ. සිතාරයක්, වයලීනයක්, වටනලාවක් බවට පත් කරන්නේ. ඉතින් මෙතුමා දකුණු ඉන්දියානු ජාතිකයේ ඉන්දියාවේ හැම ආගමකම මේ ජප කිරීම තිබෙනවා මන්ත්‍ර ජප කිරීම සජ්ජායනය තිබෙනවා ඒ තමා ඉහළම ආධ්‍යාත්මික තලයන්ට යන්නට ඉනිමඟ ලැබුණේ මෙතුමා ආරාධනා කළා මේ බෞද්ධ භික්ෂුන් වහන්සේට ප්‍රථම වතාවට ඒ රාජ්‍ය සභාවට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට ඇරයුම් කළේ ඉතින් උන්වහන්සේ බොහොම ඈත ඉඳලා තමයි වැඩම කළේ. මුළු රාජ සභාවම විමසිල්ලෙන් හිටිය පළවෙනි වතාවට මේ බෞද්ධ සත්‍යයනයකට සමන් දෙන්නට ලැබුණු අවස්ථාවල. ඒ රජතුමා රාජමාලිගාවේ දොරටුවේදීම වැඳලා මේ ස්වාමීන් වහන්සේ පිළිගත්තා. පිළිඅරගෙන බොහෝම රාජකීය ගෞරවයෙන් රාජ්‍ය සභාවට වැඩම උසස් ආසනයක් හදලා තිබ්බා මේ ආසනේ උන්වහන්සේ වැඩ සිටියා. මුළු රාජ්‍ය සභාවම දැන් නිහඬව බලාගෙන ඉන්නවා මේ බෞද්ධ මන්ත්‍ර ජප කිරීම. කොයි වෙලේ පටන් ගයි ඒ ජප කිරීමට උකන් දෙන්නේ ආශිර්වාදේ ලබා ගන්න ඒ සත්‍යයනාවේ ශාන්තිය බලය අත්දකින්නට උන්වහන්සේ ඇස් දෙක පියාගෙන සිටියා. රජතුමා බලන් ඉන්නවා දැන් පටන් ගනි දැන් පටන් ගනි දැන් පටන් ගනි කිසිම හඬක් නැහැ. කිසිම හඬක් නැහැ. විනාඩි ගෙවිලා ගියා හෝරා ගෙවිලා ගියා සෑහෙන කාලයකට පස්සේ උන්වහන්සේ ඇසෙයි දැන් අර සියලුම රාජ සභාව ඉදිරියේ මේ රජතුමා ලැජ්ජාවටපත් වුණා සමහර විට අනිත් ඇමතිවරු മന്ത്രിවරු මුලින්ම කියන්ට ඇති මේකට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් වඩම්මන්ට එපා හැබැයි රජතුමාගේ තනි කැමැත්තට මේ ඇරයුම කළේ ඉතින් රජතුමාට කර කියා ගන්න දෙයක් නෑ. උන්වහන්සේ ඇත්තරියහම රජුරෝ ඇවිල්ලා අහනවා. උන්වහන්සේ මේ මොකද කරේ? අපි ඉල්ලුවේ මේ බෞද්ධ සත්‍යයනාව. බෞද්ධ මන්ත්‍ර ජප කිරීම. ඒ වහන්සේට බැරි වුණේ මොකක් හරි ওই ගාතාවක් කියන්නේ. මොකක් හරි ඉතින් මහා ගොඩක් සූත්‍ර තියෙනවනේ. ඔක එක පුංචි සූත්‍රයක් ලස්සන්ට කිව්වනම් හරිනේ. මේ ස්වාමීන් වහන්සේ එතනදී Tamange අඬ කට ඇරලා පිට කරනවා. රජතුමනි ඔබට ඇහුන්නේ නැද්ද? ඔබට ඇහුන්නේ නැද්ද? නෑ අපිට මොනවත් ඇහුන්නේ නෑ. මා හිතියේ මා සජ්ජහායනා කරමින් සිටියේ ඒ බෞද්ධ සජ්ජහායනාවයි මා ජප කළේ ඒ බෞද්ධ මන්ත්‍රයයි ඒ කුමක්ද මා මගේ හුස්මේ හඬ හුස්මේ හඬ ඒ හඬට මං එහුම්කන් දීගෙන හිටියේ. ඒ හඬත් එක්ක මා ඒකාත්මික වෙලා හිටියේ. ඒ හඬට සමවැදී. ඔබට ඇහුන්නේ නැද්ද ඒ හඬ? රජතුමා කියනවා නෑ මට ඇහුන්නේ මේ රාජ්‍ය සභාවේ කාටවත් ඇහුන්නේ රජතුමනි ඇහුන්නේ නැත්තේ ඔබේ හිත කැළඹිලා හිත කැළඹිලා නම් අර හුස්මේ ස්වභාවික නිහඬියාවේ හඬ ඇහෙන්නේ නැහැ. එක්ක ඇහෙන්නේ කෝපේ හඬ, එහෙම නැතිනම් ආතතියේ හඬ, එහෙම නැතිනම් සංతాපේ හඬ මේ එකක්වත් නෙමෙයි සැබෑම සිතේ ගැඹුරේම තියෙන හඬ. මේ සියලුම හඬවල් නිහඬ වුණු තැනක සිත සම්පූර්ණයෙන්ම නිවුණහම අන්නේ නිවුණු සිතක අඬ තමා නිහඬියා සම්පූර්ණයෙන්ම හිත නිවුණහම හුස්මත් නිවෙනවා හිතයි හුස්මයි දෙක නිවුණහම තමයි කෙනෙකුට පරිපූර්ණ වූ සැබෑම වූ නිශ්ශබ්දතාවය හෙන්න පටන් ගන්නවා. දැන් මේ පිළිසුරට ඒ රජතුමා හරියට සතුටුනා කියලා ඒ කතාව කියනවා. කල්යාණ මිත්‍රවරුනි අපි මේ භාවනා කරන කරන්න බලාපොරොත්තු වෙන ඔබ අප හැම දෙනාගේම මේ මංගල ආරම්භක භාවනා වැඩසටහන පටන් ගනිමු. එහුම් කන් දෙමින් අපේම කුස්සේ හඬට. මා හිතනවා ඇකිපමණ විවේකී තැනට නිහඬ තැනට ඔබ ඇති කියා කොහේ කියා කිසියම්ම වූ හෝ හඬක් ഘോഷාවක් කලබලයක් අවට තිබෙනවා නම් සිදු වෙනවා නම් ඒ කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කරන්න. ඒ හැම ශබ්දයක්ම බාහිර ශබ්දයක් විදිහට හඳුනාගන්න. අපිට අයිති නැති අපිට පාලනය කරන්නටත් බැරි පාලනය කරන්න ඕනෙත් නැති පිටස්තර ශබ්ද විදිහට ඒ හැම ශබ්දයක්ම හඳුනා ගන්න. බලන්න මොනතරම් සැහැල්ලුවෙන්ද වාඩි වී සිටින්නේ හැකිනම් උඩුකය ඍජුව තබා ගන්න කොන්ද බෙල්ල සහ සිත දැනෙන නොදැනෙන හුස්මේ දැනීමට අවධානය යොමු කරන්න දැනෙන නොදැනෙන හුස්ම ඇතුල් වීමේ හඬ දැනෙන නොදැනෙන හුස්ම පිටවීමේ හඬ ඒ දැනීම සමග හුස්මෙන් හුස්මට සාවධානව ඉන්න බලමු හුස්මේ හඬ වෙනුවට අතීතයේ හඬ අනාගතයේ පිළිබඳ සැලසුම් වල හඬ ඇහෙන්න පුළුවන් දුවන හිතේ හඬ දැනගනිමු අතීත මතකවල හඬ අතීත මතකයන්ගේ හඬ විදිහට අනාගත බලාපොරොත්තු වල හඬ ඒ විදිහට දැනගෙන යලි යලි සාවධාන වෙමු ඇතුල් වෙන්නේ හුස්මේ පිටවෙන හුස්මේ දැනීමට සමහර විට එකම එක මොහොතකට හෝ නිහඬියාවේ හඬ දැනෙන්න පුළුවන් ආස්වාසයේදී නැතිනම් ප්‍රස්වාසයේදී සිත කලබල විට කලබල බවත් දකිනවා සිතේ කලබලය අඩුවන විට අඩුවන බවත් දකිනවා කලබල විට උස්ම ഘോഷාකාරී හිත සංසුන් මන විට හුස්ම නිහඬ වෙනවා ඒ නිහඬියාවට පවන් දෙන ඔබට ඇහෙනව ඇති මේ නිල්ලඹ පරිසරයේ ශබ්ද කුරුල්ලන්ගේ හඬ කුරුල්ලන්ගේ හඬ ගහකොළේ හඬ සංසුන්ව ඇත්තරින්න ඇත් වහගෙන නම් හිටියේ කල්‍යාණ මිත්‍රවරුනි හෝරාවකට වැඩි කාලයක් හිතුවට වැඩිය වැඩි කාලයක් අපි එකතු වෙලා උන්චි භාවනාමය චාරිකාවක ආධ්‍යාත්මික ගමනක වන්දනාවක ගියා දුර ගමනට පළවෙනි පියවර දෙක ලැබුවා අප හිතනවා මේ අද ලැබුණු අත්වල තල්ලුව මග්ග පෙන්වීම උදම් වෙයි කියා මේ සතියේ තනිවම භාවනා කරන්නේ අවම වශයෙන් දවසකට එක වතාවක්වත් උත්සාහයක යෙදෙන්න සැහැල්ලුවෙන් සරලව හිත දකින්න දුක්මේ උදව් වෙන්නේ හිත දුවයි හිත දහසකුත් එකක් දෙයි කියයි අවශ්‍ය නැහැ බෑ කරන්න පස්සේ කරමු අල්දාමු හැබැයි ඒ සියල්ල මනස්කාත විදිහට දකිමින් දැනටත් අපි ප්‍රමාදයි තවත් ප්‍රමාද නොවි අපි වහවහා අපේ හිත හඳුනාගෙන හිත සංවර්ධනය කරගෙන ඒ නිවුණු හිතක සුවය සතුට පැනසිල්ල අත්දකින්නට අවශ්‍යයි. ඒ පමණයි අපට ඉතිරි වෙන්නේ. ඒ පමණයි අපට තිබෙන එකම පිහිට එකම සරණ ඒ අදිස්ථානයේ අපි දිනපතා හැකි පමණ වෙලාවක් මේ භාවනා අභ්‍යාසයේ යෙදෙනවා පුහුණු වෙනවා කියන ඒ අදිස්ථානයේ ඊළඟ ඉරිදා ඒ වැඩසටහනේදී සමහර විට නැවත හමු වෙන චේතනාවෙන් සමුගනිමු හැම දිනාටම සිතක් ශාන්තියක් තන සිල්ලක්ම වේවා